මාලාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික ආශයෙන් අද දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී යටියන නිලුවන්ගොඩ සුදර්ශනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ගම්පහ සිරිසිවිලි ස්වාමින්වයන් වහන්සේ සදහවතුනි පන්සල් සමාදන් වීමට පෙර දැන් අපි নমස්කාරය කියමු.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 ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ අන්තිම දේශනා පාඨය. අන්නේ උත්තර දේශනා පාඨය පදනම් කරන තමයි අද ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. අද ධර්මදේශනාවේදී සදනවත් බොහෝ පිරිසක් මේ ධර්මයේ මණ්ඩපයට පැමිණලා ධර්මදේශනාවට සමන් දීමටයි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් මුළු ලෝකයේම සදහවත් අයට ධර්මාභෝධ ලබා දීම සඳහා විශාල රාජකාරියක් කාර්යභාරයක් පුණ්‍ය කටයුත්තක් සිදු කරනවා ඒ හැම දෙනාගේම දායකත්වයෙන් මේ මුළු ලෝකයේම වාසය කරන්නා වූ ඒ සදහවත් අයට සංසාර දුක නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබා දෙන්නා වූ උත්තර ප්‍රතිපදාව තමයි යෙදෙන්නේ එන්නේ උත්තර ප්‍රතිපදාවට අනුව තමයි මේ ධර්ම දේශනාවත් සිදු කරනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ සත්‍යයන් අතර සත්‍යයන් අතර ඉහළම තැන සිටින්නේ මිනිසයා කියලා. මේ දේශනා පාවිච්චි පාඨවලදී අපිට පැහැදිලිව දකින්න පුළුවන් දුර්ලභංච මනුස්සත්වං කියලා දේශනා පාඨයක් මේ පිටුවෙත් මහල ඇති. එනතුනේ මේ ලෝක භාගවල নানা ප්‍රකාර සත්‍ය මේ මේ තැන්වල උත්පත්ති ලබනවා. ඒ ලෝක ධාතු ගැන කතා කරනකොට ඒ සත්‍ය උත්පත්ති ලැබෙන තැන් මූලිකව දේශනා සමාන වෙනවා ඒ තුන තමයි කාම භූමි, රූප භූමි, අරූප භූමි. එතකොට මේ ලෝකවල මේ ගණනක් සීමාවක් ප්‍රමාණයක් කරන්න බැරි මේ ලෝක ධාතු වල ශක්ති උත්පත්ති ලැබෙන තැන කියනවා. ඒ උත්පත්ති ලැබෙන සත්‍යයන් අතර ඊ타මත්ම එන්න උත්පත්ති ලබන්න බැරි බොහෝ දුර්ලභ ස්ථාන තමයි මෝසාතු භාවය. ඒසා බුද්ධයන් වහන්සේ දේශනා කරනවා දුර්ලභංච මනුස්සත්වය කියලා. එතකොට මේ උත්තර මනුෂ්‍යත්ව භාවය ලැබුවත් හැබැයි බුද්ධෝත්පාද කාලයක ලැබුණේ නැත්නම් ඒ මනුෂ්‍යත්ව භාවයෙන් අපිට ප්‍රයෝජන ගන්න බෑ. බුද්ධෝත්පාද කාලවලදී මේ මනුෂ්‍යත්ව භාව ලැබුවත් ඒ කාලය තුල පින්නතුනි තියෙන්නේ අසද්ධර්මය. සද්ධර්මය කියලා එකක් නෑ. එතකොට මේ අසද්ධර්ම මාර්ගය තමයි අපිට වඩන්න තියෙන්නේ ඒ උත්පත්ති ලැබෙන කාල සීමාවේදී එතකොට ඒ අය අපි භාවනාව ගැන කතා කරනකොට ඒ කාලේ කුසල භාවනාව නැහැ. එහෙනම් තියෙන මොන භාවනාවද? අකුසල භාවනාව, රාග භාවනාව, දේශ භාවනාව, මෝහ භාවනාව. ඒක තමයි අකුසල භාවනාව කියන්නේ. හේතුව අසත් ධර්මයේ රජ කරන කාලයේ තියෙන ඒවායි. එතකොට ඒ අයට වැඩිනා මාර්ගයක්. ඒ මාර්ගයට කියන්නේ අනාර්ය මාර්ගය. මොන මාර්ගයේද අනාදි මාර්ගය. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, කම්මන්ත ආදීව වායාම මිච්ඡා සමාධිය. මෙන්න මේ අනාදි මාර්ගය වැඩෙනවා ස්වභාවයෙන්ම මොකද කරන්නේ? අකුසල භාවනාව. එතකොට ඒ අය භුවේට යනවා. එයා කියන්නේ කාමෝග, භෝග, දිට්ඨිෝග, අවිද්‍යාවෝග. එතකොට යන්නේ කොහටද? සතර අපායටමයි. ආයේ මෙහි නතරින් හම්බෙන්නේ නැහැ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. කම්මං සත්‍ති විවිධිති යදිදං හේනස් පණිතා කියලා දේශනා කිව්වයි. කර්මා රූපේ සත්‍ය අහිමතම ප්‍රණීත කරනවා. එහෙනම් අතිශය භාවනාවෙන් මෙදෙනා වූ අයං ස්පහර ගන්නේ සතර අපායට. ඒ නිසා ශාන්තිනායකන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රත්‍යඥ අයගේ මහ ගෙදර සුඛී ගෙදර හා සමානයි කියන සතර අපාය. ඉතින් මේ වගේ වටිනාකම මේ වගේ ධර්මයේ තියෙනා අතුලාන්තයේ ක්‍රියාත්මක වෙනා ස්වභාවය බුදු දර්ශනයට අනුව අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ පින්වත් හැම දිනම බුද්ධෝත්පාද කාලයක උත්තර අවසාත භාවයක් ලැබුවා ඒ ලැබුවා වූ අපි මේ මනසාත භාවයෙන් ප්‍රයෝජන ගත්තාද කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ තුන්වෙනි පොඩි කතාවක් කියන්නේ බුද්ධෝත්පාද කාලයක බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයක සිදු වුණා දෙයක්. ඒ කතාවේ චරිත දෙකක් තියෙනවා. එක චරිතයක් තමයි අචේල කස්සප, අනිත් එක තමයි චිත්ත දහපති. අචේල කස්සප චිත්ත දහපති. මේ අචේල කස්සපයි චිත්ත දහපති කියන මේ දෙදෙනා පුරා කාලයේදී පිළිදෙන්නේ පුරා කාලයේදී මොනම හේතුවකින් දෙන්නට දෙන්න අතහැරලා යන්න සිදු වුණා. ඒ කියන්නේ මම හිතන්නේ දෙමව්පියෝ ගංගට අතහැරලා පිටපලාතුක ජීවත් වෙන්නට යන්න ඇති. දැන් කොහොමද මේ දෙදෙනා දෙපැත්තට ගියානේ? අවුරුදු 30කට පස්සේ මේ අය මුණ ගැහුණා. උත්තර කාලයේ ඉඳ අවුරුදු 30කට පස්සේ. එතකොට අවුරුදු 30ක් ගියා කියන්නේ සෑහෙන කාලයක්. ඒ අය දැන් උණු මේ නඳුරෝ නෙවෙයි තාමත්ම සැදි දැඩි තරුණ වයසටපත් වුණා දෙන්නේ. මේ දෙන්නා මුණ ගැහිලා ඉතා වැදගත් සාකච්ඡාවක් වුණා. දැන් අපේ සමාජය තුලත් ඔය ගංගාට අතහැරලා පිට පළාතකට ගිහිල්ලා ආයේ අවුරුදු 3කින් වෙන ගහන්නේ ඔය අය කරන සාකච්ඡාවට වැඩිය හාත්පසින් වෙනස් සාකච්ඡාවක් තමයි මේ දරුවෝ දෙන්න කරේ. දැන් අපි කියන්නේ පිරිමි දෙන්නේ ජනතාවේ අවුරුදු 3ට පස්සේ මොන වුණත් නාද කතා කරන්නේ. ඉතින් මේ භෞතික ලෝකයේ තියෙන විවාහය ගැන කතා කරන්නේ, රැකී ආරක්ෂාව ගැන කතා කරන්නේ, ජීවිත ඉදකරන යාන වාහන ආදී දේවල් තමයි ඒගොල්ලන්ට මාතෘකාව වශයෙන් ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය මේ ප්‍රත්‍යඥ සමාජයේ තියෙන මාතෘකාව. මේ ගෑනු ළමයි දෙන්නේ උදැන්නත් ඒකේම තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත බුදු නෙවෙයි. නමුත් පුදුම වැදගත් සාකච්ඡාවක් මෙතන සිදු වෙනවා. ඒක අපිට හුඟක් වැදගත් වෙනවා. කතාවේ තියෙන්නේ මේ ජීවිතයේ ගුණමගාගෙන සද්ධර්ම මාර්ගයට අවතීර්ණ වීමටනේ ඉතින් මේ චිත්ත දහපු දෙහන අචිල කස්සපගෙන් එයා ඒ කාලේ අතවශ්‍යම මේ පින්තුන්දාන බුද්ධයාණන් වහන්සේ ලෝකේ පහළ කාලයේදී දශකක් ආගින්න ශාස්ත්‍රවරු හිටියන්. ශාස්ත්‍රඥ වහන්සේලා පානලා හිටියා. ඊගාන්ට පරිද්දාජක ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණය নানা ප්‍රකාරය මේ සත්‍ය දාවේශීව භෝගාජීතය ගත කරන පිරිසක් බොහෝ හිටියා කියලා මේ ඔය මුත්‍යනන් වහන්සේ දේශනාවල පැහැදිලි වෙනවා. එතකොට මේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අර අචේල කස්සප චිත්ත බහපතිගෙන් අහනවා ඔයාගේ ආගම කුමක්ද? ඔයා කොයි ශාස්ත්‍රවරයා යටතේද ගුණ දහම් වඩන්නේ කියලා අහුවා. එතකොට එයා කියනවා මම නිකන්ත නාථ පුත්‍රගේ ශ්‍රාවකෙක්. මම නිකන්ත නාථ පුත්‍රගේ ශ්‍රාවකෙක්. එතකොට මේ නිගණ්ඨ නාථ පුත්‍රගේ ශ්‍රාවකත්වයේ ලබාගෙන කොච්චර කාලයක් වේවාද? අවුරුදු 30යි. උත්තර කාලයන්ද අවුරුදු 30යි. හරි දැන් ඔය අවුරුදු 30ක් ඇතුළතදී ඒ ශාසනය තුළ ප්‍රතිපදාවකදීලා ඔයා ලබාගත්තා වූ ආධ්‍යාත්මික දියුණුව කොහොමද කියලා අහුවා. ලොකු ප්‍රශ්නයක් මේ ආධ්‍යාත්මික දියුණුව කියන වචනය. ඔයා කියන ආධ්‍යාත්මික දියුණුවක් ගැන මට ප්‍රකාශයක් කරන්න බැරිය. ඒකට ආයාම ඔය අයිති මෙච්චර කාලය මොනවද කරන්නේ? මේ ශාසනය තුල ප්‍රතිපදා ගෙදුනා නම් ශ්‍රාවක භාවයක් ලබා ගත්තා නම් මොනවද ලබා ගත්තා වූ දිනුව. එහෙම චේත දිනුවක් නෑ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් නම් වෙලා තියෙනවා. මගේ ඉස්සනම් මේ ඉස්සේ තිබුණා කිස්ටිකන කපලා තියෙනවා. ඉස්ස සත්‍යයක් ගන්න තියෙන කෙනනේ. ඉස්බු කරලා තියෙන්නේ ඒ වගේම මේ ඇඳි වස්ත්‍රයක් ගලවලා දාලා තියෙනවා. ඒ වගේම මේ මොනර පිළ කලඹකුත් දීලා තියෙනවා. ඉතින් ඒක තමයි නිගන්ත නාථ පුත්‍රයේ ශ්‍රාවකයාට ලැබෙන දේවල්. ඉතින් යා බොහොම කල්පනා කළා අනේ පව් කියලා හිතන් ගැටි දිනේ. ඊට පස්සේ ඊටහා දෙයක් නම් මට ලැබුණේ ඒ ශාසනයෙන්. ඊට පස්සේ මේ චිත්තගාපති අහනවා අචේල කශ්‍යපගේ අචේල කශ්‍යප නවතතාන අනිත් පැත්තෙන් චිත්තගාපතිගේ උත්තරය හඳුනානේ. එයා කොයි ශාසනය තුළ ප්‍රතිපදාවකදම යෝගාවචරයද කියලා අහනවා. කාගෙන් අහන්නේ? මේ අකීල කස්සප චිත්ත ගණපතින් අදාළ ප්‍රශ්නෙට උත්තර දුන්නානේ. එයා කියනවා මම ශාන්තිනායක බුද්ධයාණන් වහන්සේගේ ආදේශාවදී මොනවද මම වුණා දුර්ගාම්බීරව මම ශාන්තිනායක බුද්ධයාණන් වහන්සේගේ ආදේශාවදී ඔයා කොච්චර කාලයක් වෙනවද ඔය ශාසනයේ ඔය ප්‍රතිපදාවට ගිහිලා ආදේශාවක භාවය ලබාගෙන ඔයා වගේම වෘත්තියක් ඔයා මේ කාල සීමාව තුළදී ලබා ගත්තා වූ යම්කිසි ගුණ ධර්මයක් තියෙනවද? ඔව් නැත්නම් මොකද? තියෙනවා. එයා කියන ආධ්‍යාත්මික දිනුවයි ලෝකෝත්තර දිනුවයි දෙකම ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ මම විවිච්ච කාමයේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පදියති. ඔය ඥාන භාවනාවේ පළවෙනි ඥානයේ තියෙන ස්වභාවය. විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානයට මට සමවදින්න පුළුවන්. ওই විදිහට දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ චතුර්ථ ධ්‍යානෙ කියන ධ්‍යාන වලට මට ඕන වෙලාවක් සිතු පරක්කයෙන් ඒ සමවැදිලා බොහෝ කාලයක් ඒ සමාධි සෝයෙන් සූපත් වෙලා ඉන්න පුළුවන් කියලා කිව්වා. පළවෙනි කාරණේ එකයි දැන් මේ තුන් තුන් ගන්නවා මේ ශාසනයේ තියෙන තුන් තුන් මේ සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙකක්. ඉතින් ඔයා භාවනා කරනවා නම් ඔය පළවලට යන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒ සම්පූර්ණ සමාජයේ තියෙනා වූ විශේෂ ගුණධර්මයක් මානසික දිනුවක් ඥාන ලාභත්වය. උදාහරණ දෙක සතරස්පත්තන සූත්‍රයේ ආනාපාන පද්මේ මේ නිර්දේශ කරලා තියෙනවා. පළවෙනි කාරණේ එකයි එතකොට ඒක ලෞකික සමාධිය. ලෝකෝත්තර පැත්තේ මුල් කරගැනීමක් නෙවෙයි මනසක්තියක් කිරීම සඳහා කරන භාවනා ක්‍රමයක්. ඒක චිත්ත භාවනා කියන්නේ ඒකයි ලෞකික සමාධිය. චතුත්ථ ධ්‍යානයේ හිත සමාධිගත කරන්න පුළුවන්. ඊළඟට අපි ඊටම වැඩගත් අපි ශ්‍රේෂ්ඨ දර්ශනය කොතන කියන්නේ. ඊළංකාන්නේ කියන මෙන්න මම මේ ලෝකයට නොයන තැනට වැඩ කරගෙනයි කියන්නේ. සක්කාදිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කාමරාග පටිය. මේ සංයෝජන 10න් පහක් මම නැති කරගෙන තියෙන සමුච්ඡේදත් ප්‍රහාණය කරගෙන තියෙන්නේ. හරිද? ඊළඟට මෙහෙමකක් තියෙනවා. තව කාරණයක් බුදු පියාණන් වහන්සේ පිරිනම් පාණ්ඩ ඉස්සරලා මම මරුණොත් මේ කාරණේ ඉතාමත් වැදගත් තැනක් බුදු පියාණන් වහන්සේ පිරිනම් පාණ්ඩ ඉස්සරලා මම මරුණොත් උන්වහන්සේ මගේ මලගමට වඩිනවා මගේ අවමගුල්ලුසේට අවමගුල්ලුසේට වැඩලා ඒ ප්‍රධාන දේශනාව කරන්න කවුද බුදු පියාණන් වහන්සේ හැබැයි පින්වත්නි පොත ගියාගෙන අපේ බුදු පියාණන් වහන්සේ කවදාකවත් බොරුවක් නම් කියන්නේ නැහැ. උගලන් යම් කිසි අවස්ථාවක නරුණ දවසාදී පන්සලේ හාමුදුරු වගේ මොනවා කියයිද දන්නේ නැහැ. අපේ බුදුහාමුදුරන් නම් බොරු නම් කියන්නේ නැහැ. මම දන්න බුදුහාමුදුරුවෝ. ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධ මතයක් තිබුණා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කිසිම හේතු අංශාවක් මේ අනිත් මේ ලබ්ධකයන් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ඉතාමත්ම ප්‍රචලිත වුණා වූ කීර්ති ප්‍රශංසාව තිබුණා මොකද ශාන්තිනායකයන් වහන්සේ කිසිම හේතුවන්සාවක් කිසිම අවස්ථාවක බොරුවක් නෙ කියන්නේ නැහැ. බුදුහාඳුරෝ මගේ අවමගුන් විශ්වයට පැමිණලා ප්‍රධාන දේශනාව පවත්වන ප්‍රමුඛ දේශනාව පවත්වන්නේ මේ චිත්ත දහපති මේ ලෝකයට නොයන තැනට වැඩ කරගෙන ඉන්නේ. මොකද අනාගාමී උත්තරීකේ කියලා උන්වහන්සේ මගේ චරිතාපදානය ගැන පැහැදිලි නිරවුල් දේශනාවක් පවත්වනවා. දැන් බලන්න එතන තියෙන මොකද්ද? ඒ උත්තර ඵල ලබාගෙන. ඒ කියන්නේ සෝවාන් සකලදාගාමි අනාගාමි තත්ත්වයට මේ චිත්ත ගහපති පත් වෙලා හිටියේ. එතකොට අර අහනවා අර කල්පනා කරනවා මෙහි කරුකෙස්සති සුදු ඇඟුම් අදින මේ කාමභෝගී ජීවිතය ගත කරන්නේ. එදිනෙදා මේ ව්‍යාපාරික කටයුතු විලෙන් දාම් කරන මේ මේ ජීවිතය ගත කරන මේ වගේ අය මේ වගේ ආධ්‍යාත්මික දිනුන ප්‍රකාශ කරන්න පුළුවන් නම් කිසිමුදු කරගත්තා වූ අහවස දරන්නා වූ මේ ආර්යයන් වහන්සේලා තුල මොනතරම් ආධ්‍යාත්මික දිනුවක් ඇද්ද ඉන්නකී බලන්න මොනතරම් ශේෂ දර්ශනීය දෙකේ විපත් කරන්නේ එතකොට එදාම යාන ඉසුවක් දැන් ඉසෙල් මුදු කරන්න ගියා මේ ශ්‍රී ලංකේ සූරත් වගේ මේ ශාසනයේ බුද්ධ ශාන්තිය බවට පත් වෙනවා මහරාජ්භාවයට පත් වෙන පින්වන්තය. ඔන්න තමයි කතන්දරේ. එතකොට මේ සත්පුරුෂ සංසයේ තියෙන වටිනාකම දැන් බලන්න ඒ තරුණ දරුවෝ දෙදෙනා මොන ගැන්නාට පස්සේ කතා කරපෙන්නේ. ඉතින් ඒ එතනදිත් අපි තීරණ ගන්න දැන් ඔය අයත් ඔය අයත් කවදා හරි මරිනවා නේද? මරිනවා අනිවාර්යෙන් වෙනවා. මරණ ධම්මෝනි මරණ අනිතීතෝටි අදින්නම් පච්චවිචිතග්ගං ඉච්ඡාවා පුරිසේනවා ධර්තේනවා සම්බුද්ධේනවා දැන් ඉන්න මරණ ධර්මයේත් අපි කවදාවත් නෝදෙනවා. එදාට දැන් මල ඇඳට පත් වෙලා සිටින අවස්ථාවක මට ඉන්න වෙන කවද හරි. ආන්වයේ නිවනවා. මොකක්ද දහන්නේ? ඉස්ලාම අහනවා අර අර චිත්ත භාගදී ඒ දෙන්නාගේ සාකච්ඡාව තමයි මට කියන්න තියෙන්නේ. එයා බෞද්ධයෙක්ද කියලා ගන්නවා. හැබැයි දැන් මල ඇඳට පත් වෙලා තියෙන බොරුවක් කිව්වොත් අනිවාර්යයෙන්ම යන අපාය. බොරු කියන්න ඕනේ නැහැ. දැන් හිතේ කෙනෙක් කියන්නේ මොකක්ද බෞද්ධය කියලා. දැන් ওই බෞද්ධකම කොච්චර කාලයක්ද අරගෙන තියෙන්නේ? උපන් දවසින් දන්නේ උපන් දවසින් නම් තියෙන බෞද්ධකම. දැන් අවුරුදු 60ක් විතර කියනකො ඔය 60ට බෞද්ධකම ඇති කරගෙන මේ ශාසනයේ ශාවක භාවය ලබාගෙන ඔයා ලබාගත්තා වූ ආධ්‍යාත්මික දිනුව ගැන මොකද්ද ඔයත් දැන් ප්‍රකාශ කරන්න තියෙන්නේ. මේ උත්තරේ තියෙනවා. ඔය තමයි පින්විතනේ අපේ තියෙන පරිහානිය. බෞද්ධයෙක් වශයෙන් අමරසිද්ධට වැඩක් නෑ මේ ශාසනයේ ස්ථාවර වෙන්න සෝවාන් සබුදාගාමි අනාගාමි රහත් වෙලා නිවන් දකින්න ඒ සඳහා තියෙන ප්‍රතිපදාවක් ඒක තමයි සමත භාවනාව හා විදර්ශනා භාවනාව බුදුහාමුදුරන් ශාසනයේ ඔය දෙක නිදේමානවද තියෙන කාල සීමාවක් තමයි මේ පින්තු මේ ලෝකේ පවල්ලා තියෙන්නේ ශාසනයක් ඇති කාලයක මිනිස් වශයෙන් උත්පත්ති ලැබනවා නම් ඔය අය පෙර භවයේදී දාන ආදී කටයුතු කරලා පින්දහම් කරලා ප්‍රාර්ථනා කළා තියෙනවා මේ දානියාගේ ආශංසයෙන් මට නිවන් සැප ලැබේවා කියලා. එදා දන් දීලා තියෙනවා සීල රැකලා තියෙනවා. දන් දීලා තියෙනවා සීල රැකලා තියෙනවා. සීල රැකන නිසා පහරදායේ සුභිතට ආවා. ශාන්තිනායකයන් වහන්සේ මතක් කරනවා හොඳ තැනකට යන්න සත්‍ය ස්වර්ගයේ හොඳ තැනකට යන්න නම් සීල හා සමාන පින්කමක් නේ සග්ගා රෝහණ සෝපානං අඤ්ඤං සීලං සමන්කුතෝ මොනිනි හොඳ තැනකට යන්න ස්වර්ගයකට යන්න හොඳ යහපත් භූමියකට යන්න සීලෙන් හා සමාන ඉනිමඟක් නැහැ එහෙනම් ඒ පින්තුන් මේ සත්‍යස්වර්ගිනී තුලෝක ධාතුවේ ඉහළම තැනකට ආවේ ගුණා කරලාද තමා විසින් පෙරභවයේදී මේ වගේ උත්තර ආශාත මහාවයන් ලබා ගන්න හොඳ සීලයක් ආරක්ෂා කරා. ඒක ප්‍රතිලාභයක් වශයෙන් ප්‍රසාද පූජාවක් වශයෙන් ඇයට දැන් මේ ආශාත මහාවක් ලැබුවා. ඒ මනුෂ්‍යත්ව භාවය ලැබූ ඔයට ඔය පින්තුන්ට පින්තුන්ගේ සපවත් ජීවිතයක් කියලා අපි කියනවා. මිනිස්සු වශයෙන් උත්පත්ති ලැබුවට අපිට මේ ජීවිත පැවැත්ම යහපත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන බල ශක්ති ප්‍රමාණය. ඒ තමයි ආශය වර්ණයේ සැපේ වලේ බුද්ධිමත් භාවය. දැන් ඔය එකක් දෙකක් හරි අනුමෝදුවක් තිබ්බොත් ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් කියලා අපිට කියන්න බෑ ධර්මානුකූලව. හැබැයි ඔය තුන්තුන්ට ඒ ටික මොනවද ලැබිලා තියෙන බව මේ තුන්තුන් දිහා බලවම හොඳට පේනවා. ඒසෝ මේකෙන් අඩුවක් කරුවක් නෑ. ආශය, වර්ණය, සැපය, වලේ බුද්ධිමත් භාවය. හැබැයි ඒ බල ශක්තිය පහ තුනතුනේ දිව්‍යන් වහන්සේවත් මහා බ්‍රහ්මයාවත් අහිතුරු අපත්‍යක් ලැබුණේ නැහැ. දෙමාපිය දෙන්නේත් නැහැ. ඒ තුනතුන් කලාව වෙනකට තමයි ප්‍රතිලාභයක් වශයෙන් ওই සම්පත් පහ ලැබෙන්නේ. දැන් එනම් දන් දුන නිසා අර පහ ලැබෙනා මොනවාද? ආයසේ, වරණේ, සැපය, බය, බුද්ධිමත් භාවයේ ඊට පස්සේ තියෙන්නේ සිල්ලක නිසා සුගතියට ආවා. පෙර භවයේදී දන් දීලා තියෙන සිල්ලකලක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා නිවන් ලැබේවා කියලා. හැබැයි ප්‍රාර්ථනා කළා නිවන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ක්‍රමයක් තියෙනවා මොකද භාවනාව. දාන ශීල භාවනාව. එහෙනම් බුද්ධෝත්පාද කාලයේක ওই ටික තමයි අපිට කරන්න තියෙන්නේ. සෙලස් ධර්ම නිකන් නැති කරන්න බෑ. සෙලස් ධර්ම නැති කරන ක්‍රමයක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කළ තියෙන තදංග විස්කම්මන සමුච්ඡේද. තදංග කියන්නේ දාන දංගන අවස්ථාවේදී ඔය තුන්ගේ සිත් තුළ වේද දේශ මොහ කියන අකුසල මූල යටපත් වෙනවා. යටපත් වෙන අලෝභ දෝෂ සමෝහ ශ්‍රද්ධාව කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම සමූහයක් හද ගන්නවා. නිවන් දැකීමටත් උපනිශ්‍රේ වෙන්නා වූ ගුණධර්ම. එනිසා දානයේදී සිදු වෙන්නේ මොකද්ද? පිළිත් ධර්ම තදංග. තදංග වශයෙන් යටපත් වෙනවා. හැබැයි ඒක හොඳයි. වරද්දක් නෑ දාන දෙන්න බෑ නේද? මොනවද වෙන්නේ කියලා බලන්න. ඒකට දානෙ දුන්නාම තදංග වශයෙන් පිළිත් ධර්ම යටපත් වෙනවා. ඊළඟට විස්කම්බන ප්‍රහාණි කියලා පාඩක් තියෙනවා. ස්කන්ධන ප්‍රහාණය කියලා කියන්නේ අර සමත භාවනාවේ. දැන් මේ පින්තුමාලා තියෙන සම 47 කර්මස්ථාන කියලා. ඒ මොනියම් වූ කර්මස්ථානයක් ආද කරගෙන ඒ අරමුණක් වශයෙන් අරගෙන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ හිත සමාධිගත කරගන්න පුළුවන්. ඒ චතුර්ථ ධ්‍යානෙ හිත සමාධිගත වුණාම අර ඒ සිත් තුළ විද්‍යමාන වෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන தත්ත්වය. එතකොට කාමච්ඡන්දය ව්‍යාපාදයේ තීන මිද්ද උද්දච්ච කුතු විචිකිච්ඡා කියන මේ ධර්ම පහ යටපත් වෙලා පළවෙනි ධ්‍යාන දෙක තුන හතරවෙනි ධ්‍යාන සංවර්ධන පුළුවන් මදහස් සිතක් සත්‍යමස් සිතක් සමත සමාධියේ ඉහළම තැනට යන්න පුළුවන්. එතෙන්ද කියන්නේ කෙලෙස් ධර්ම යටපත් කිරීමක් පමණයි. ඊළඟට තදංග කියන්නේ දානේ දීමේදී తాවකාලික යටපත් වෙනවා. ඊළඟට සමත භාවනාවෙන් ස්කන්ධන ප්‍රහාණයෙන් ඊළඟට තියෙනවා සමුච්ඡේද ප්‍රහාණය කරගෙන විදර්ශනා භාවනා කරන්න ඕනේ. සමුච්ඡේද නිදි උපදාදා උපදාදාන නම් මොන භාවනාවක් කරන්න ඕනේ? විදර්ශනා භාවනාව. හැබැයි විදර්ශනා භාවනාව ලෝකයේ පහළ වෙන බුද්ධෝත්පාද කාලෙක පමණයි. ඒ සමත භාවනාවෙන් සිදුවීම කරගෙන පංච අවිච්ඡා අසමාපatti ලබා ගත්තා යෝගාචර බුද්ධාලෝ උපදින්න ඉස්සෙල්ලා හිටියා. මේක විතරම අහලා තියෙන බුද්ධ චරිතය ගැන ගන්නකොට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර භාර්ගව අතිශාපිසය নানা ප්‍රකාර ඒ ඒ සුදුදීන කරගෙන යෝගාව ජීවිත ගත කරපුවා හිටියා. ඉතින් ඒ අය කිවිස් සමුච්ඡේද ප්‍රහාණය කරේ නෑ. යටපත් කරගෙන ධ්‍යාන ඵල ලබාගත්තා. ඉතින් අස්සමාපත්තින් ඒවලින් නිවන් දකින්න බෑ. සමතෙන් නිවන් දකින්න බෑ. ලෞකික සමාධියකින් නිවන් දකින්නේ. ඒවා తాවකාලිකව කිවිස් යටපත් කිරීමක් පමණයි. එනිසා බුදුහාම දේශනා කළ තියෙන පතව්‍යා ඒක රාජ්‍යයේ සද්දස්ස ගමනිනවා සබ්බ ලෝකාධිපත්‍යයේ සෝතාපට්ටි පලවරන් කියලා දේශනා පාඨයෙන් තුනේ මහා බ්‍රහ්මයා හෝ මහා බ්‍රහ්මත්වයට යනවත් ඒ ධ්‍යානලාභීත්වය ඇති කරගන්න එපායි මහා බ්‍රහ්මයා හෝ ඊළඟට ශක්‍රදේවින්දත්වයට හෝ ශක්තිය රැඳකමට හෝ පත් වෙන නම් ඒක ලෞකික ලෞකිකත්වයක් පදනම් කරන මේ ඵල ලැබෙන්නේ ඒ අය සෝවන් වෙලා නැත්නම් ඒ අය අනිවාර්යයෙන්ම සතර පහට යනවා. මම විතර මතක් කරේ ඒ බ්‍රහ්මත්වයට යන්නේදී පළවෙනි ශිෂ්‍යකම තියෙන්නේ විහාන බල ඇස්කර ගැනීම. එතකොට ඒ ඔක්කොම ලෞකිකයි ලෝකේ තියෙන දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිනවා කවදාකවත් නිත්‍ය නිත්‍ය කියන පැත්තට එන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ලෝකයට ශාන්තිනායකයන් වහන්සේ කෙනෙක් පහළ වෙන තමයි පින්තුනි විදර්ශනා භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට විදර්ශනා භාවනාවෙන් සිදුවෙන ධර්මතාව මොනවාද? අපි සසරට ගෙනියන්නා වූ කිලස් ධර්ම 10ක් තියෙනවා. කිසිම භාවනාවකින් මේ කිලස් ධර්ම නැති කරන්න බෑ විදර්ශනාවෙන් හැර. ඒ විදර්ශනා භාවනාවෙන් නැති කරන කිලස් ධර්ම 10 මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, ශීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව. ඒ දහය තමයි අපි සාංශාරිකව සසරට ගෙනෙන රහන් 10 සංයෝජන 10. ඒද ඒ 10 නැති කරන්න ප්‍රතිපදාවක් තියෙනවනම් ඒ එක ප්‍රතිපදාව විදර්ශනා භාවනාව. තිබුණාන වාසේ පහදිලෝ දේශනා කළ තියෙන සහවස්ස දර්ශන සම්පදාය ප්‍රයසු ධර්ම දුහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විකිටිච්ඡාන්තේ ශීලබ්බතං වාපි යදද්දි කිංචි චතු අපායේ හිතවි ප්‍රවෘත්තෝ තථා විඨානානි අවබ්බෝකාතං ඒ රත්න සූත්‍රයේ සංගුණ ප්‍රකාශ කරන උතුම් දේශනා පාඩයක් එතනදි කියන්නේ දර්ශනා පහතබ්බා කියන සම්භාෂූත්‍රයේ එතකොට දර්ශනයෙන් නැති කරගන්නා සංයෝග තුනක් තියෙනවා සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සීල සූත්‍රයේ විතර පහදලා කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි ප්‍රහත් භාවය ලබා ගැනීම සඳහා නිර්දේශ කළ තියෙනා වූ භාවනා මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්වත් ලෝකයේ සිටවත් පංච උපාදාන ස්කන්ධයේ නිදේශය භාවනාවට සම්බන්ධ කිරීම. දැන් මතක් කරන්නේ ඔය ඇයට නිතිමිතුන්ට මේ සාංශාරිකව අපේ උත්තම ඵලයක් ලබාගෙන තියෙන බුද්ධෝත්පාද කාලයක එනම් මේ සසර ගමන නතර කිරීම සඳහා මේ තුන්තුන් කරන් තියෙන ඉක්මනදී මොකද විදර්ශනා භාවනාව සම්බන්ධලා ආර්යයන් වහන්සේලා මොහේලා ඒ පිටපදාවට යන්න අවශ්‍ය වෙනවා. එතනින් තමයි මේ උත්තර බුද්ධෝත්පාද කාලයක මේ ශාසනය තුළ අපි යම්කිසි ඵලයක් ලබා ගත්තොත් මේ සසර ගමන නතර කිරීමට හැකියාව තියෙනවා. අද ධර්ම දේශනාවේදී ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ පසුබිම අභිකාරම දෙවියන් සංඝා තමයි මාත්‍රතාවක් වශයෙන් ගත්තේ අත්තමාදෝ අමත පදං සමාදෝ මත්තුනි පදං අත්තමත්තා මෙහි යන්ති මේ ප්‍රවත්තා යථාමත තාමත් මේ දේශනාවක් පැහැදිලි විස්තරයක් කළ යුතු දෙයක් ඉතා කාල සීමාව සීමා ශ්‍රේත නිසා අපි ඒක ටිකක් තීරණ කරගමු. ඉතින් අතුනේ මේ සාංශාරික සත්වයා මේ දීතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සංසාරික සත්‍යයන් සම්බන්ධයෙන් දීතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය කියන්නේ කොතනද කියලා හොයාගෙන යන්න ඕනේ. ලෝකය කියලා කියන්නේ පින්නතුනේ බුද්ධාන් මත ලෝකයේ සිතයි කය දෙක එකතුව. බුද්ධාන් මත ලෝකයේ මොකද්ද? සිතයි කය දෙක එකතුව. එතකොට මේ සිතයි කය දෙක එකතුවෙන් ලෝකයේ කියලා තියෙනවා මේක ක්‍රියාකාරීත්වය කියන සිත තුළ කය තුළ නෙවෙයි. එතකොට මේ කය දාලා අර පුනර්භවය කියන වචනේ තියෙනවානේ නැවත උත්පත්ති ලැබීම කියන වචනේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාවේ දේශනා කළා කියනවා. එතකොට මේ කයෙන් නිකුත් වෙලා යන්නේ මොකද සිත. ඉතින් දේශනා ප්‍රාදී කරනවා මේ මේ සුද්ධ අපේ විඥාන නිරත්තයි කලින් ගන්න කියලා දේශනා පාඨයක් කරලා කියනවා. ආයු ඉස්මාච විඥානං යදා කායන්ත දහන්තිමා අතිවිද්‍ය සදාශීති නිරත්තං කලින් ගන්න. ආයශයත් උෂ්ණයක්, ඥාශක්තියක් යම්කිසි දවසක මේ කයින් මුකුත් වුණොත් පහළ ගියොත් අතහැරියොත් එදාට සොහොන්දර කැලක් හා සමානව මේ කය දුරට වැටෙනවා. දැන් මෙතනින් අපිට පැහැදිලිනවා මේ සත්‍යයේ ක්‍රියාකාරීත්වය කොතනද කියන්නේ කය තුල නෙවෙයි විඥාන ශක්තිය තුල පොරොනයි. ඒකට කියන්නේ අපේ නිසා මේ කයේ තියෙන ක්‍රියාකාරීත්වය කියන සවිඥානිකය කියලා කියනවා. ඒක සවිඥානිකත්වයේ පදනම් කරන් තමයි ලෝකේ ක්‍රියාකාරීත්වයක් දකින්න පුළුවන් වෙන්නේ. සංඥාන කප්පිය කියන්නේ චේතනා සකස් කිරීමේ ශක්තිය. සංඥාන කප්පිය කියන්නේ චේතනා සකස් කිරීමේ ශක්තිය. එතකොට එතෙන්ද පැහැදිලි වෙනවා එතනදී මරණ මොහොතක් ගැන හිතලා බැලුවොත් අපිට පැහැදිලිව දකින්න පුළුවන් බුද්ධ දේශනාව අනුව පින්වත්නි අපේ තියෙන ආයතන හයක් ඒ ආයතන හයෙන් පහක්ම වෙත් වෙනවා මේ කයට කය සම්බන්ධයෙන් තමයි මේ ආයතන තියෙන්නේ මොනවාගේ ආයතනය ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රිය කියලා කියනවා චක්කුන්ද්‍රිය සෝතින්ද්‍රිය ආදී වචන ద్వාර කියලා වචනයක් තිබෙනවා චක්කු ద్వාර සෝත ద్వාර ගහර ద్వාර ජීව ద్వාර කාය ద్వාර මනෝ ద్వාර කියලා ඉන්ද්‍රිය ద్వාර ආයතන කියලා මේ සත්‍යයේ ක්‍රියාකාරීත්වයක් ඇති ස්ථාන හයක් තියෙනවා එතකොට මේ ස්ථාන හයින් පහක් මරණ මොහොතේදී වෙත් වෙනවා. මරණ මොහොත එනකොට ආ කන නාසය දිව කය කියන ආයතන හයම වෙත් වෙනවා කියන ක්‍රියා විහිිත භාවයට පත් වෙනවා. ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එතකොට වැඩ කරන්නා වූ ආයතන තමයි මන ආයතනය. ඔය මන කියන්නේ රූපය, මන කියන්නේ රූපය, ඉන්ද්‍රියක් ద్వාරයක්, මනෝ ద్వාරය, මන ඉන්ද්‍රිය කියලා තියෙනවනේ. එතකොට ඒ භූතයට එනවා ඒක හුඟක් ප්‍රසාද ගතිය වැඩි වෙනවා මරණ මොහොතේදී. ආන්‍ය අවස්ථාවේදී වෙනාද ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, දරු කර්ම. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, දරු කර්ම ඔය හතර එකක් ඉන්නවා. ඒකත් අහම කර්ම කියන වචනේ දැන් තියෙනවානේ. කර්ම කියන්නේ තණ්හාව යුක්ත වෙනවා සිටිනේ. එතකොට මනට මනේ තියෙන ප්‍රසාද රූපේ මේ ධම්ම රූපේ සිටිනේ අදීතවතුන අවස්ථාවේදී හටගන්නේ විඥාන ශක්තිය. විඥානේ හටගන්න නම් රූපයක් තියෙන්න ඕනේ. විඥාන හටගන්න බෑ නිකන්. විඥාන සත්‍ය නාම රූප. රූපේ මොකද මෙතන? අභ්‍යන්තර රූපේ තමයි මන කියන රූපය. බාහිරින් ඉන්නේ ධම්ම රූප. ඒ රූප දෙක තුනම හටගන්න සත්‍ය. ඒක කියනවා විඥාන සත්‍ය, මනෝ විඥාන සත්‍ය. විඥාන හටගන්න නාම ධර්ම පාශ රචනා ඉතින් කියන්නේ අන්නේ අවස්ථාවේ විතර කියනවා කම්ම නිමිත්ත කියලා වචන කියන්නේ තමයි. කම්ම කියලා කියන්නේ ආශ්‍රම කර්ම, ආචින කර්ම, කටත් කර්ම, දරු කර්ම. හැබැයි නිමිත්තක් කියන්නේ රහත් ඵල පරිදි පවණයි. අන්නත් ඵලයේ සමාපත්තිය සමාදනාව අනිත්‍යද යනවා නිමිත්තක් ඉන්නේ ඉන්නවට ගන්න විඥානස නිරෝධේන නැති දුක්ඛස සංගාමෝ. දුක්ඛ කන්දස කියන්නේ පංච පාදනස්කන්ධේ පංචස්කන්ධේ හරගන්නේ සිත මතසෙන්නේ නැහැ. ඒකට සිටින් නිදහස් වෙන අවස්ථාව තමයි චේතු විමුක්තිය කියන්නේ. ඒ අවස්ථාවේදී පස්ස නිරෝධයක් වුණාට පස්සේ පස්ස නිරෝධයට විඥාන නිරුද්ධ වෙනවා විඥාන නිරුද්ධ වෙනවා නාම ධර්ම භා නිරුද්ධ වෙනවා නාම ධර්ම භා නිරුද්ධ වෙනවා කියන සිතේ ක්‍රියාකාරීත්වයක් මේ ඒකට කියන්නේ චේතන චිතින් විදහාස වෙනවා කියන එකයි. ඒකට නමුත් අපි රහත් වෙලා නැහැ හැම අවස්ථාවකදීම මරණ මොහොතේදී මුනි හතර එකක් වෙනවා පාඩින්නේ මනෙට මනේ කියන ප්‍රසාද රූපේ ධන රූපයක් ආවා කම්ම නිමිත්තක් ඊට පස්සේ දකින්න නිමිති. ඒවා උත්පත්ති ලැබෙන තැන එයාට දකින්න පුළුවන් වෙනවා ඒක තමයි ක්‍රමය. දැන් අපි දකින්න ඕනේ උන්නේ නිමිත්ත අනිත්‍යයට යන තන විදිහට සිර සකස් කරගන්න ඕනේ. ඒක තමයි විදර්ශනා භාවනාවේ තියෙන විශේෂිත තැන. දැන් බලන්න ඕනේ මේකට බුද්ධයාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා භවයට යන්නේ කර්මසහිත හිතක් නම් කර්මක්ෂේ කරපු හිත භවයට යන්නේ නෑ. එහෙනම් සංකාරසිත තමයි තුනතුළු භවයට යන්නේ. විසංකාරහිත භවයට යන්නේ නෑනේ. විසංකාර ගතං චිත්තං සංඥාන කයමජ්ජතා කියලා දේශනා කෙරෙවතයි. එහෙනම් අපි නම් සිතක ක්‍රියාකාරීත්වය හරියට අවබෝධ කරගෙන චිත්තාන පචනාවේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් අරගෙන මේ සිත භවයට යනවා භව නිරෝධය කරන්නේ සිතේ ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන විදර්ශනා භාවනාව කර යුතුයි. ඒසා එතන කියන්නේ අප්‍රමාදෝ අනිත්‍ය පදං ප්‍රමාදෝ විච්ඡේද පදං අප්‍රමත්තා නිමිති මේ ප්‍රමත්තා වතාවත. උතන අප්‍රමාදී භාවය කියන්නේ එළඹ සිටි සිහිය. එළඹ සිටින් කියන සිහිය කියන්නේ නිදර්ශනා ප්‍රඥාව. දැනගත්තා වූ හොඳ දෙයක් සිහි කිරීම. දැන් බලමු අපි ඒ දැනගත්තා හොඳ දේ මොකද්ද? දැනගත යුතු හොඳ දේ මොකද්ද? ඉතින් අතුරු සිත ස්ථාන හයක සකස් වෙනවා. බලන සිත, අහන සිත, ආඥානීය කරන සිත, සසුන සිත, පහසලවන සිත. ඒ සිතක් සකස් වෙන හැටි චිත්තාපස්සනාව ගැන හොඳට අවබෝධයෙන් දකින්න ඕනේ. ඕනම සිතක් සකස් වීමේදී මේ ආයතන හැ තමයි ඉස්ලාම පෙරටුව තියෙන්නේ. ආයතන හැ තියෙන තැන දැන් මලමිනියට කිසිම සිතක් සකස් වෙන්නේ නැහැ. ಜಾති අන්දයාට හිතක් බලන හිත සකස් වෙන්නේ නැහැ. ಜಾති බිහිරට අහන හිත සකස් වෙන්නේ නැහැ නේ. දැන් ඔය ඇත මේ පිටුන්ට මේ ආයතන හය හොඳට වැඩ කරනවා. දැන් එක ආයතනයක් වැඩ කරන හැටි පොඩ්ඩක් හිතලා බලමු. ඉස්ලාම ගමු අපි ඇහැ. ඇහැ කියන්නේ රූපය. ඇහැ කියන්නේ මොකද්ද රූපය. ඒක සංහිතියක් වශයෙන් අපි නමක් දාලා තියෙනවා. උදාහරණ කරගන්න මේ කයිටි කොටසක් මේකට හඳුනා ගන්නනේ. මේකට හඳුනා ගැනීමට මේක කියන පැලිසිදුවක් තියෙනවා. ඒස් ලෝම නිය දත් හමස්නහ රටපතු. ඒ ඔක්කොටම නම් දාලා තියෙනවා. කුමක් සඳහාද අපේ මුතුන් මිත්තෝ එකින් එකට එකින් එකට වෙන් කර හඳුනා ගැනීම සඳහා නමක් දාලා කියනවා ඒකට කියන්නේ සම්මුති නාම. ඒකේ සම්මුතිය කියන එක පින්වත්නි අපේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කය සම්බන්ධ කරගෙන දකින්නේ. හැබැයි සම්මුතිය කියන එක පනවාගත්ත දේ ඒව ඇත්තෙන්න බෑ. ධර්මයේ පැත්තෙන් යනවා නම් මේකට කියන්නේ රූපයක්. ඒ හැම දෙයකම කියන්නේ රූපය. එහෙනම් ඇහැ කියන්නේ සම්මුතිය පරමාර්ථ වශයෙන් රූපයක්. පරමාර්ථ වශයෙන් රූපය රූපයක් තියෙනකොටම මේ යෝගාචරයට එකපාරට මතක වෙනවා අටවි ආපෝචී ගෝ වායෝ කියන ස්වභාව සත්‍ය අතර ක්‍රියාකාරීත්වය. ඔය එහෙ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව සත්‍ය අතර ක්‍රියාකාරීත්වයක් ඒක Tamanටයි දෙයක් නෙවෙයි. මේක ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මිකයි තුනක් මොගේ කරගන්න එපා. තමාටයි කරගන්න යනවා නම් එතන මාත්‍ය ගුණ නැගෙනවා. එතකොට අහං කියන තැනට එනවා ඊට පස්සේ කර්ම එනවා ඊට පස්සේ අහං එනවා තනා කර්ම තියෙනවා සංකාර බවටපත් වෙනවා එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධාතුමංචකාරය ගැන හොඳට තීරණ අරගෙන මේ ඇහැ කියන්නේ කුමක්ද කියලා හරියට තීරණ ගන්න. මොකද ඇහැ නිසා තමයි හිත සකස් වෙන්නේ. කන කියන එක තමයි කන නිසා තමයි හිත සකස් වෙන්නේ. නාසය නිසා තමයි හිත සකස් වෙන්නේ. ඒ හිත තමයි තණ්හාවට ගිල භවයට යන්නේ. එන භවයට යන්නේ සංකාර හිතන විසංකාර කරගන්නේ කොහොමද දර්ශනා භාවනාව සම්බන්ධ කරගන්න ඕන. එහෙනම් ඇහැ කියන්නේ රූපයක්. මොනවාද රූපය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ශක්තිය තමයි. එතකොට පඨවි ශක්තිය, ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායෝ ශක්තිය. පඨවි කියන්නේ තද ස්වභාවය ගත්තා වූ ශක්තියක්. තද ස්වභාවය ගත්තා වූ ශක්තියක්. ඒ ශක්තිය තුළ නිතර විද්‍යමාන වෙන වේගයක්. ඕනෑ ශක්තියක් ඇතිතන තියෙන වේගයක්. වේගයෙන් යුක්තව ශක්තියක් නෑ. ඒ පඨවි ධාතුව තුල ස්වභාවය මොකද්ද? තද ස්වභාවය ගත්තා වූ ශක්තිය. ශක්තියක් ඇත්තම විතර නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා ආනිතේන අනිත්‍යයි කියලා. යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. එහෙනම් පඨවි ධාතුවේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක තමයි ඇත්ත මේක තමයි ලෝකයේ තියෙන එකම සත්‍යදී. ඒකන්නේ සත්‍යං න ද්විතීයමත්ති. මානමේ ලෝකයේ සත්‍ය දෙකක් තියෙනවා එක සත්‍යයි තියෙන්නේ ඒකම සත්‍යය ගන්න අනිත්‍ය එහෙනම් මේ පටවි ධාතුවත් උත්තර වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා අනිත්‍යයි යද නිත්‍යං තං දුක්ඛං යම් දුක්ඛං ප්‍රතිනත්තා යම අනිත්‍ය නම් දුකයි යම දුක නම් අනාත්මයි දැන් අපි කතා කරන්නේ ඇහැ සම්බන්ධයෙන් විදර්ශනා පැත්තට සම්බන්ධ කරලා ධාතු මනසිකාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද? ධාතු හතරයි එනම් පටවි ධාතුවත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි ආපෝ ධාතුවත් ඒ ධර්මතාවයේ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි වායෝ ධාතුවත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි තේජෝ ධාතුවත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි ධාතු හතර කවදාකවත් වෙන්නේ නැහැ දෙකරන්නත් බෑ එක ධාතුවක් එකතන එක එක එක ධාතුවක් වැඩිපුර ගන්නා අවස්ථාවක් තමයි විද්‍යමානයේ මේ ධාතු හතරක ක්‍රියාකාරීත්වය මේ රූපයක් විතරම ඇතිවෙනවා කියනවා කියනවා කියනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒකට අහගෙන ධාතු හතර ක්‍රියාකාරීත්වයක් ස්වභාව ධර්මයක් විතර වෙනස් වෙනවා වෙනස් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එහෙනම් එහි තියෙන ප්‍රසාදූපයක් ඒ ධර්මතාවයකට ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි ඒ ඇහැට ඇදී පවතින අතුරු සමහර ධර්මයෙන් ඒකේ ප්‍රසාද රූපයට වර්ණ රූපය. ඒ කියන්නේ වර්ණ රූපය එනම් මේ වර්ණ රූපය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. එතකොට ඇහත් ඒ ත්‍රිලක්ෂණයට සම්බන්ධයි අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයේ කර්මභාවයට යටත් ප්‍රසාද රූපයක් නෙමෙයි ප්‍රසාද රූපයට ඇදී පවතින වර්ණ රූපයක් ඒ ධර්මතාවයට යටත් එනම් හටගන්නා වූ චක්කු විඥාන ධාතුවත් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. ඒ එතකොට මේ චක්කු විඥාන සමග හටගන්නා වූ නාම ධර්ම පහත් නාම ධර්ම පාමකන්දෙන් ඕන විඥාන සත්‍ය සකසන කොට හටගන්නා නාම ධර්ම පහ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර එනම් විඥානිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ නාම ධර්ම පහේම ක්‍රියාකාරීත්වය නාම ධර්ම පහෙන් සිටුලි පහක් සිටුලි පහක් ඒ පහක් ඒ ධර්මතාවයේ ගැටක් නම් ඒ නිසා හටගන්නා සිතක් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ආනි පංච පාදස්කන්ධය කියන්නේ සිතත් එනම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මොන ලෝකේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට ඒක ඉන්ද්‍රිය භාවනාවට සම්බන්ධ කරලා අස කනනාසය දියකයි මන කියනවා ආයතනයක් සම්බන්ධ කරලා මේ භාවනාව දියුණු කරගත්තොත් ඕගොල්ලන්ට එන සමාධිය ඒ සමාධියට කියන්නේ විදර්ශනා සමාධිය. ඒ තමයි කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඒකයි ඉතාමත්ම කෙටියෙන් ඔයාලට මතකයේ අවදි කරලා මේ විදර්ශනා භාවනා කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙලා නිවන් දකින්න පුළුවන් පරිසරයක් අපිට ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වශයෙන් උත්පත්ති ලැබුවා අපි අවම වශයෙන් සෝවන් ඵලයකට පත් වෙන නිවන් දකින්නට අදිෂ්ඨාන කරගන්න ඒ උත්තර ඵල ලබා ගැනීම මේ සම්බන්ධ දේශනාව රූපකාරී වේවා කියන ආශිර්වාදයෙන් මේ දේශනාව අවසන් කරන ඔබ හැමට සංගුණ සරණයි සම්මන් පීඨායි සංගරකවරණයි අද ධර්ම දේශනාවේ ප්‍රධාන මුලියම් වේදනාව අපවත් වී වදාළ මේ ශිරිපුර නාවේන ආරණ්‍යසේනාසනාධිපති අතිපූජ්‍ය නාවේනේ අරිය ධම්ම නාගස්ථානන් වහන්සේ පතන මතු බුදුබව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතුරු තමයි මේ පින්කමේ ආශිර්වාදාත්මක පින්කමක් වශයෙන් ධර්මදේශනාව සිදු කරන ලබන්නේ නාවේන ආරණ්‍යසේනාසන වාසී පූජ්‍ය රත්බල්ලේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේතු ආරණ්‍යසේනාසන වාසී සීලමු වික්ෂුණාංශලාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුතු මේ පින්කම සිදු කරනවා. ඒ මුලින් නම් සඳහන් කළා වූ ඒ සීලමු පින්කම මේ අභිමතාර්ථයන් ඒකාන්තයෙන් කිසිදෝවා අපවත් වේලාල අතිපූජ්‍ය නාවුනි ආරණ සීනාසනාධිපති අතිපූජ්‍ය නාවුනි අරිදම නායක ස්වාමීන් වහන්සේට බුදුබව ලැබේවා අපි මුදනාටත් මේ කුසල ශක්තිය ඒකාකාරව පිළිතුරුමින් අපි නම් මේ පරිලෝකීය වංශ පරම්පරාව ශීලමනාතුරයන් සුපිතිගාමී අවසානයේ දිනවසේ සුපත් වේවා අපි මුදනාටත් මේ කුසල ශක්තිය ඒකාකාරව පිළිතුරුමින් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපය දුටින් මේ වංශයෙන් සුපත් වේවා මේ උතුම් ධර්මදානයේ පින්කම හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින්නනවා නම් වෙනවා. ආකාශක්ඛාති බුම්මත්වා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශක්ඛාති බුම්මත්වා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාතුමත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං දිත්වා චිරං රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණං සංසිඳ බුද්ධාත්මනාපතක් වේවා සාදු සාදු සාදු පින්තුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී යටිවන නිවන්පොඩ සුදර්ශනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ගම්පහ සිරිසීවල ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ අප ප්‍රාර්ථනා කරමු ඔබට කෙරුවන් සරණයි ශ්‍රී ලංකාවේ සුවිශේෂයි. පාර්ලිමේන්තු ප්‍රචාරක මණ්ඩලයේ